අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කරුණාවෙන් ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සතිವಾರයේ ආරම්භ කිරීමක් සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 9ක් පමණ තියෙනවා පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්නම් අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපානය වඩමි ආනාපාන වාර කීපයකින් පසු ආනාපානය සංසිඳුවා නිශ්චල තැනකට යන අතර එහිදී වේදනා ශබ්ද ඇසේ දැනේ වේදනාවල් වලට මෙන්ම ශබ්ද වලටද මාගේ සිහිය වේගයෙන් ගමන් කරයි ගමන් කරන විට කුමන ශබ්දයක්ද යන්න අඳුනා ගනී. ඊතා දුරින් වනාන්තරයෙන් ඇසෙන සියුම් හඬවල් පවා කුරුළු නාද වැනි සුලං හමා ඒම සිහිය ගමන් ගනි. මෙම తত্ত্বය යහපත්ද තව දුරටත් මෙය වීමට දීම නිවැරදිද? දෙවැනි කොටසකුත් තියෙනවා කියවන්න. ඔය ඒකදී Tamante සද්දේ බාධාවත්ද නැත්නම් පවත්වන සතියේ සද්දය අනුග්‍රහයක්ද වෙන විදිහට කියනවා නම් ඒ සද්ද තියේදී Taman ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ පේනවනම් ඒ දකින්නදී මේ සද්ද තිබුණත් නැතත් බාධාවක් නැතුව කරන්න පුළුවන්ද නැත්නම් සද්ද තිබුණයි නැතුවයි අතර වෙනස මොකද්ද? මේ සඳහා හිත කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක සභාගත වෙනවනම් ඔව් නෑ උත්තරයක් දෙන්න පුළුවන් නැත්නම් ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ. කැමැති දේ ලියපෙකන මේ සද්දේ සමහර කරදරයක්ද නැත්නම් සද්ද තියෙද්දිත් සත්‍ය පවත්වන්න පුළුවන් බවට මේක හොඳ අභියෝගයක්ද කියන එකට උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාවගේ ආස්වාස ප්‍රාස්වාස බලනකොටත් සද්ද හොඳට දැනෙනවා ඇහෙනවා හැබැයි ආස්වාස ප්‍රස්වාස වාර කීපයයි මට සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඊට පස්සේ ඒක සංසිඳිලා වගේ යනවා. ඊට පස්සේ නිශ්චල තැනට ගියාට පස්සේ දිගින් දිගටම ශබ්ද නම් හොඳට ඇහෙනවා. ශබ්ද දිගේ සතිය හොඳට යනවා. ඒකට ආනාපානයේ තියෙනවා සංසිඳෙනවා. ඒක ශබ්ද තියෙනවා. මේ අතරමැද සම්පූර්ණ වැඩපිළිවෙල යන්නේ සතිය හරහානේ. එතකොට මේ ශබ්ද මේ පවත්තන සතියට සාධකයක්ද බාධකයක්ද කියන එක තමයි මට සුද්ධ කළ දැනගන්න ඕන. නිශ්චල තැනට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ සතියෙන් තමයි හොඳට ඉන්නේ. ඒ සතිය තියෙද්දිත් මට ශබ්දත් හොඳටම සතියට අහු වෙනවා. ඒ නිසා බලන්න ඒක තමයි මේ ඒ ඒ තැන මැරිලා නැහැ කලාන්ත වෙලා නැහැ නිදිමත වෙලා නැහැ කියන සද්දේ සාධකයක්ද නැත්නම් මේ විවේකීව ඉන්න එකේ සද්දේ කනපින්දමක් කන්දොස් කිරියාවක්ද එහෙම නැත්නම් කරදරයක්ද කියන එක හොඳට බලන්න එච්චරයි අපිට දැනගන්න අපිට කරන්න තියෙන්නේ කොහොම කෙරුවත් සතිය තියෙනවා නම් බලලා මැට්ටෙන් උනත් කමන්නේ මියවලනවා නම් එච්චරයි අපිට සද්ද එකයි වේදනා එකයි හිතුවිලි එකයි ආනපන තියෙනවා නෑ මොකක්ක ප්‍රශ්න නෑ සතියේට මේක බාධාවද බාධකයක්ද සාධකයක්ද කියන එක හොඳට බලන්න සාධකයන් යන එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්නේම දෙවැනි කොටසක් තියෙනවා. එසේම ස්වාමින් වහන්ස බොහෝ පර්යංකවලදී වේදනා ශබ්ද ඊතා හොඳින් හසුවන අතර සිතුවිලිද නිතර ගලා එන අතර নিরතුරුව සිතේ ඊතා ගැඹුරු තැනකින් එන සිතුවිලි වලට පිළිතුරු දීම තොරතුරු පැවසීම ආදිය নিরතුරු සිදුවේ. වරහන් ඇතුළේ තියෙනවා කෙනෙකු සිට තොරතෝංචියක් නොමැතිව දේශනයක් දෙනවා වැනි. මෙම తත්වය පර්යංකය තුල මා විටක බොහෝ ආතතියටපත් කරයි. මෙම කතා කරන తත්වය තවත් නවත්වා ගැනීමට උපදෙස් පතමි. කොයිතර මේ කතා කරන తත්වේ භාවනා කරන වෙලාවක් භාවනා කරන විතරක් සතිය තියෙනකොට විතරක් තියෙන එකක්ද අනික වෙලාවට තියෙන ඇති දන්නේ නැහැ සතියක තියෙනකොට විතරයි මම දන්නේ කියලාද කියන්නේ තියෙන්නේ මොකක්ද ඒකෙන් වඩා හොඳ ප්‍රකාශය ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ නිශ්චල තැනට ගියාට පස්සේ ඇතැම් පරියංකවලදී නොනවත්වා නිකන් කතා කරනවා වගේ එක මේ දිගින් දිගට පවතිනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ තමයි වගේ නෑ. ඔව් සමහර දවස් වලට නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ නැත් දවස් එක ගැන විතරක් කියන්න තියෙන දවස් ගැන කතා කරන්න එපා. ඒක එක එක උත්තරයක්. දෙක එදිනදා ජීවිතේ ඉන්නකොටත් ওই කතාව නැතුවමද තියෙන්නේ නැත්නම් තිබුණට දන්නේ නැතිකමද තියෙන්නේ. දැන් සතිය පිටරන් ඉස්සලා අපේ ජීවිතයක් තියෙනවනේ. අපි ගෙදර වැඩ කරන වෙලාව තියෙන. එතකොට මෙයා ඇතුලේ තාම දොඩමළු වෙනවා. අපි දන්නේ නැතිකමද තියෙන්නේ. නැත්නම් ඒ වෙලාවට දොඩමළු වෙන්නේ නැහැ. භාවනා කරන වෙලාවට විතරද දොඩමළු වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ වෙලාවකට තනියෙන් වැඩක් කරනකොට ඉඳ හිට අහු වෙනවා එහෙම සිත නිතරම දොඩමළු වෙන ගතියක් පරියංක වලදී ඇතැම් පරියංක වලදී මේක කියන්නේ ආතතියක් මට්ටමටම වැඩි දියුණු වෙනවා. එතකොට මේකේ හිතේ තියෙන මේ කිසි දෙවන්නේක් නැතුව දොඩමළු වෙන ගතිය දැනගත් එක ලාභයක්ද පාඩුවක්ද? මට වගේ කීමක් නැහැ කියලා නම් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒකෙන් හින්ද වෙලාවකට හෙම්බත් වුනහම මේ ඒකිනුත් හිත හදා ගන්නවා මට වගකීමක් නැහැ මං කරන දෙයක් නෙමෙයි කියලා. ඔව්. ඒ වුණාට සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ මේ මේ ඉපා වෙන මට්ටමටම ඒක පවතිනවා. අර මොන කරන්නේ ඉතින් එයා කිව්වල නෙමෙයි නෙන්නේ. මට පාලනය කරන්න බෑ. එපා වෙන මට්ටමට චන භාවනා කරන විතරක් දන්නව අනිකලට දන්නේ නැහැ. ඉතින් අපි හරි කැමැති මේ නොදන්න තාකතිරුකමට. බුදුජානනාංශ කියන්නේ දන්නකම තිබුණොත් විතර පිළියමක් හොයන්න පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණත් එක්ක රණ්ඩු කරන්න යන්න එපාවට එන්න අරින්න. ඕන තරම් එන්න. ඒකට සින්දු කැලක් හොයාගත්ත මට දැන් මතක් වෙන්නේ හිත කතා කරත් නමුදු ඒ නමුදු වතගොලුයි. වත කතා කරත් නඳු ඒ දොඩමලුයි කියලා හොඳ සින්දුවක් තියෙනවා අහලා දෙනවා. කවුරුහරි දන්නවද මේකේ පද හොඳ වර්ණ සින්දුවක් ඔය මේ අලුත් කාලාපේ ගන්න නෙවෙයි. කවුද දන්නේ? කෙක්කත් නැහැ කිසිම සපෝට් එකක්. කොහොම හරි කමන්නේ. ඕක තමයි වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ. භාවනා කරනකොට මේක පේනවා. දැන් අපිට පේන එක ඉසිකක්ම. පේන එක නෙවෙයි දැනගන්න තියෙන්නේ මේ අපි භාවනා කරන්නේ නැත්නම් හිතන්නේ ටොන් ගන්න දන්නේ නැහැ. එහෙමයි සෝ. ඊටරෝම ඇතුළත දොඩ සමහරව ඇතුළ ඇතුළ ගස් වලටත් කතා කරනවා. ඒකට අපි කියන පිසු කියලා. කොයි එකත් පිසු තමයි. අර දැනෙන්න කතා කරන සමාන නැති වෙන්න කතා කරන. වැඩේ කතාවම තමයි කච කචේ තමයි. ඒක තමයි මේ එළියට එන්නේ. මේකට කියනවා මේ විතක්ක විපහාරය කියලා. ඒ විතක්කේ ඉස්සල ඇතුළේ ගොඩ නැගිලා තමයි එළියට එන්නේ. ඉතින් ඒ ලොකු සාහනයන්සේ කියනවා මේ දෙයයන්ට ඇහෙන්නේ මේ හිත ඇතුලේ කතාවලු. අපි එළියට එන එක නෙවෙයි. එළියට එනකොට ඒ ගණ්ඩම දෙයක් නෑ කුණු වෙලා. ඇතුලේ කතාවමත් ඇහෙන නිසා අපි කතා කර අපි කියන්නේ ඉස්සලා දෙයියෝ දන්නවා මම මොකද්ද කියන්න හදන්නේ කියලා. එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානය තියෙන එක කරා. ඒ කියන්නේ ඒක අපිට පාලනයක් නෑ මේ මමයේ යථා ස්වરૂපය ඕක තමයි. ඒ නිතරම කචකචේ. ඒක නිසා ඒක දකින්න එක ඉසේකක් වන් තමයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගන්න කියලා බුදුහාමුදුරු කියන මේක 10ක් පරිලාහයක්. මේ කතාව නතර කරපම ඇතුලේ කතාව වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මේක පරිලාහයක් කරගන්න පරිලාහයක් වුණාට ප්‍රමෝදයක් කරගන්න කියනවා දැක්කට පස්සේ වෛර කරන්න එපා වෛර කරුවට වැඩක් නැහැ ඔයා කියලා නෙමෙයි ගෙට එන්නේ සතියෙන් ඉන්නකොට විතරයි දන්නේ එහෙමයි සර්. ඒක නිසා සත්‍යයෙන් බලාගෙන ඉඳින්නේ මෙයා දැන් ඉස්සෙල්ලා මම අහුවනේ ප්‍රශ්නයක් මේ සද්ද ආනපන නතරන පස්සේ සද්ද තියෙන එක මැරිච්ච නැති බවට, දින්ද ගිය නැති බවට, ක්ලාන්තට තියෙන ලකුණක්නේ සද්ද ඇහෙන එක. එහෙමයි. දැන් මේ වෙලාවේ හිතවිල්ල නිසා දැනගන්න බැරිලා නෑ මං කියලා. මේ හිතවිල්ල නිසා දැනගන්න මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මේ හිතවිල්ල නිසා දැනගන්න මට අසතියක් නැහැ. හැබැයි මේ දකින්න දේ හොඳ දෙයක් නෙවෙයි. නමුත් දකින්නේ බුදුහාමුදුරුවෝ නිසා සතිය තියෙන නිසා එළඹිච්ච නිසා වර්තමානයේ ඉන්න නිසා ආන්නේ විදිහට හිතවලට සාදර වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ හිතවිලි කෙරේ තියෙන මේ නුරුස්නා ගතිය නැති වෙච්ච කම ඔයා නැතිලා යනවා තිබුණට ගණන් ගන්නෙත් නැහැ මෙයා ගණන් ගත්තොත් හොඳින් හෝ නරකින් ඒකට කියනවා කතාව ගෙතෙනවයි කියලා ට්‍රේන් තෝට් එකක් වෙනවා නැත්නම් චේන් තෝට් වෙනවා නැත්නම් හිතවිලි බුබුලු වෙනවා එimhe හැබැයි කතාව ගෙතෙන්නේ නැහැ ඒ කියන්නේ ලූප්ස් තියෙනවා දඟලක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හිත දාපු ගමන් මේ දඟල හැදිලා අතීත කතා, අනාගත කතා, රාග කතා, කාම කතා කියලා නම වැටෙනවා. ඒක උනත් තියෙන දර නිකයි තියෙන්නේ. මේක ඒක තියෙන්නේ හරි ඊටාම ගැඹුරකින් සතිය සතිය මේක දැකලා මේකට ප්‍රතික්‍රියා නොකර ඉන්න කෙනාට විතරයි මේක දැනගන්න පුළුවන්. ඒත් වෙලාවක වැඩි වෙනවා වෙලා කඩු වෙනවා. කොහොම නමුත් ඒකට අපි පොහොර දැමීමක් කරන්නේ කැමැති වීමෙන් හෝ අකමැති වීමෙන්. නැත්නම් ප්‍රතික්‍රියා කිරීමේ පොහොර නොදැම ඉන්නකොට කතාව කතාවේ විසීම මට්ටම් වෙලා යනවා. ඉතින් මම හිතුවා ඉස්සර මේක මේ ගෑනු අයට විතරයි වැඩි කියලා නෑ පිස්සු. කච්ච කච්චෙත් වැඩි ගෑනුන්ට විතරයි කියලා මං හිතුවේ ඉස්සර. නෑ අනේ ඉන්නවා පිටිම ඉන්නවා ගෑනුන්ට අපක්. ඉවරයක් නෑ කතා කරන ගත්තාම ඉවරයක් නෑ. ඒ නිසා මේක ගෑනු පිටිම කතාන්නේ මනුස්සකමක් තියෙන්නේ. හිතේ බය තමයි මේ පෙන්වන්නේ. ඒ හුදේකලාවට බයයි. ඉතින් ඒ නිසා මොනවා හරි ගෝසාවක් කරගෙන ඉන්න කුරුල්ල දිහා බලන්න, රිලව් දිහා බලන්න නිතරම එක එකාට කතා කර කර ඉන්න දෙමලිච්ච බලන්න, උන් ඉන්න බවට ගිරව් බලන්න නිතරම කතා කරන ඔය ආරක්ෂාව පිළිබඳ කියන එක. ආරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන ස්වභාවික වර්ණයක් සෝජාතිකයා ඉන්නවනම් කිට්ටුවක බයක් නැහැ. ඒ කියන්නේ හුදේකලාවට විරුද්ධව ඇතුළතින්ම තියෙන යාන්ත්‍රණයක්. අපි හුදේකලාව වෙනකොට මේක වැඩි වෙනවා ටිකක්. අපිට කරණ තියෙන්නේ හිතවිලි වල ඒකේ ස්වභාවික යාන්ත්‍රණයක්. ඉතිරි වලට හොඳයි කියනත් එපා නරකයි කියනත් මේක අඩු ගන්න දැක්කවත් සතියේ ඉන්න නිසානේ. නිසා මේක තියෙන වෙලාවේ මම සතිමත් කියන එකට මේක ලක්ෂණයක් කරගන්නවා. අරමුණක් කරගන්නවා. නිමිත්තක් කරගන්නවා. එහෙම කරන්න ගියාට පස්සේ අපි හිතවිලි අවශ්‍ය චෝදනා කරන්නේත් නැහැ. දැනගන්නවා හිතවිලි තියෙන නිසා මම අඩු ගන්න සතියෙන් ඉන්නවා කියලා. ඒ නිසා නැති කරන්න කතා කරන ගත්තොත් ඒ කියන්නේ වැඩි කරන්න කතා කරනවා කියන එක තමයි. ඒ නිසා මේවා එන්නේ සත්‍යමත් වෙච්ච නිසායි භාවනා උඹ ඵලයක්. මම නෑ පිළිගන්න යන්නෙත් නෑ එලවන්න යන්නෙත් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවැනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ කාලයක සිට බුදු ගුණ සහ ආනාපානසති භාවනාව උදෑසන පැය එකමාරක් පමණ වැඩුවෙමි. මෙවර වැඩමුළුවේදී තරම් ඊතා දීර්ඝ කාලයක් තුල නොකඩවා දිනකට පැය 16ක් තරම්වන කාලයක් භාවනා කර නොමැත. ඊයේ සවස අවසන් පර්යංක භාවනාව කරගෙන යමින් සිටියේදී මින් පෙර කිසිදා නූලෙස මගේ හිස් කබල තුල ඉදිරිපස තදවීම සහ පෙරලීම් කිහිප වරක්ම සිදුවිය. ඒ ගැන නොසලකා දිගටම සිහියෙහිම රැඳී සිටියෙමි. මා ඉදිරියේහි මට සම්බන්ධ වෙමින් මගේ සෙවණැල්ල මෙන් කිසියම් ආලෝකයක් එක්වගත් පඳුපැහැ දූවිලි වලාකුලක් වැනි යමක් ඉහළට එසවෙනි දුටිමි. මා ඒ දෙස බලන විටම තත්පර දෙකක් තරම් සුළු කාලයකදී එය නැති වී ගිය අතර මම දිගටම මගේ භාවනාවෙහි යෙදුණෙමි. මගේ මොළය තුල ඇති වූ තෙරපීම් හා තදවීම් වැනි తত্ত্বය එයට වඩා අඩු ප්‍රවණතාවයකින් රෑ නින්දට යනතුරුම දැනුනි. මේ සිදුවීම මනෝ විකාරයක්ද? එසේත් නැත්නම් සිදුවිය හැකි සාමාන්‍ය දෙයක්ද? අද උදේ භාවනාවෙහි යෙදීමේදී ඊයේ සිදු වූ අත්දැකීම අත්විඳීමට සිදු නොවු අතර මම ඒ தത്വයට සූදානම්ව සිටියෙමි. උසාවියට කට උත්තර ගැනීමට නොවිමසා මේ ගැන පහදා දෙන්නේ නම් අගය කරමි. ඔබ වහන්සේට සසර දුකින් අත් මිදී උතුම් වූ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. දැන් කොහොමනත් මෙයාගේ මොලේ ඇතුලේ මොනවාට තියෙන බව පේනවා. ඒ කියන්නේ නලියන කම්පන වෙලා තියෙනවා නම් සතුටු වෙන්න ඕනේ. ඇතුලේ මොකුත් නැහැ හිස් නැහැ. මොලේ කුරුවල් වෙලත් නැහැ. ඒ නිසා මොලයක් තියෙනවා නම් වැඩ. වෙලා තියෙන්නේ මොලේ තියෙන බව දැනගන්නවක්වත් සීය නැහෙනි. අනුන්ගේ ඉස්මොල කණ්ඩනේ ජීවත් වෙන්නේ අපි. මුළු දවස පුරාම කාගැටි ඉස්මොල කාගෙන ජීවත් වෙන තමන්ගේ මොලේ බැලුවොත් තියෙන බවට ලකුණු තියෙනවා. ඒ නිසා මේක ස්වභාවිකයි. සතුටු වෙන්න ඕනේ ඇතුලේ මොනවද තියෙනවා කිය. නැත්තම් ඉතින් මොනව කරන්නද ඉතින්? මොලේ හිස් එහෙම නැත්තම් මුද්‍රජන කියන්නේ මෝග පුරුෂ කියලා. හිස් පුරුෂය කියලා කියනවා. හිස් පුරුෂය කියන්නේ මොලේ නැහැ. දැන් මේකේ සතුටු වෙන්න පුළුවන් මොලේ තියෙනවා. ඒ නිසා කැඳවන්න දෙයක් නැහැ. අපි යනවා ඊගාව නඩුවට. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන අවස්ථාවන්හි සතියේ මූලික අරමුණෙන් ගිලිහුණු අවස්ථාවන්ද මූලික අරමුණේ පිහිටි අවස්ථාවන්ද දැන් පැහැදිලිය. නැවත පැමිණෙන අවස්ථාවද නිරීක්ෂණය කිරීමේදී වරහන් තුල තියෙන උදාහරණ ශබ්දයට පිටතට ගොස් නැවත පැමිණි අවස්ථාව. හඳුනා ගත හැක. භාවනාව දිගටම කරගෙන යන විට ශරීරයේ පුපුරු ගැසීම් මුහුණේ නලියන ගතියන් ගතියක්ද වරහන් ඇතුළේ තියෙන කුහුඹුවන් යන්නසේ දිගටම දැනේ. නමුත් භාවනාව දිගටම කළෙමි. මෙය ආනාපාන සතියේ දියුණුවක්ද? මා කුමක් කළ යුතුදයි උපදෙස් ගරු ස්වාමින් වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ ධර්ම ඥාණය තව තවත් දියුණු වී පතන බෝධියකින් මේ ආත්මයේදීම නිවන් සුව ලැබේවායි පතමි. සාදු සාදු සාදු සාදු. මේකේ තවත් මං ඉල්ලා හිටිනවා විස්තර සද්දයකට ගිහිල්ලා නැවත ආනාපානට එන එක වැරදිච්ච තැනක ඉඳලා නැත්නම් අපේක්ෂා අනපේක්ෂිත තැනක ඉඳලා තමන්ගේ අපේක්ෂිත ආරක්ෂක භූමියට ආපහු වෙන ගමන. ඉතින් මේක අස්සිරිමත් සිද්ධි හතරක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ තේරෙයි ඒ හිත වල්මත් උනත් එයා දැන් ආරක්ෂක භූමියට බාහිර උපදේශයක් නැතුව එන්න දානවා. මේක තමයි අපි මුළු සංසාරෙම උපේලා තියෙන තේ. ඕනම තැනක අපි අසරණ වෙනවා. අසරණ වුණාට පස්සේ නැවත තමන්ගේ ගෙදර කරා. නැවත තමන්ගේ මූල කර්මස්ථානය සඳහා එන්න පුළුවන් ගතිය මේක මේ තමන් කෙරේ තමන්ට විශ්වාසය ඇති වෙන තැන. මොකද දෙනෙක් මේක දන්නේ නැහැ. මොකද උඟ දෙනෙක් හිතනවා තවකදී පටලවා ගන්නම හිත පිට යෑම නරක දෙයක් කියලා. හිත පිට යෑම නරක දෙයක් තමයි. නමුත් නැවත අප වරමුණට එන එක ඒ තරම හොඳ දෙයක්. අන්න ඒකේ අවස්ථා ටික හරියට දැනගන්න පුළුවන් නම් පළවෙනි එක තමයි මම නරක තැනක ඉන්නවා කියලා නරක තැනේ ඉන්නකොට දැනගැනීම. මේක තමයි වැද්දගත්ම දේ. රෝගයක් තියෙනවා කියලා රෝග නිర్ణය කරනවා. ඒත් එක්ක මෙයාට දැනගන්න වෙනකොට මට නැවත මූල කර්මස්ථානට යන්න කිසිම බාධාවක් නැහැ. එකම බාධාව මේ දැනගත් එක චිත්ත පීඩාවක් වුණොත් බාධාවක්. නදකේ විතර මගේ හිත පිට ගියයි කිව්වොත් ඉවරයි ආයෙ එන්න බෑ. එමුනේ මම දැන් ඉන්නේ නරක තැන නරක තැන ඉන්න බව දන්නවා. හැබැයි හොඳට දැනෙන්න මට චිත්ත පීඩාවක් නැහැ. මට පමා මේ කම්පාවක් නැහැ කියලා. ඒක තමයි ওই කියන තාදී ගුණය. මම ඉන්නේ නරක තැනක කලබල වෙලා මොකුත් කරන්න බෑ. කොරස් කොටේවත් අස දා ගන්න බෑ. අන්න එතකොට පේනවා නැවත මූල කර්මස්ථානට යන්න කිසි බාධාවක් නැහැ. තුන් ඒ තුන්වෙනි එක අප මූල කර්මස්ථානට යන හතර තමයි දැන් මම මූල කර්මස්ථානට ගියා කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. ඔය පියවර හතර තියෙනවා නම් නිවන් දැක්ක තමයි. මගේ හිත තියෙන්නේ මගේ හිතවිල්ලක මම කරන්නේ ආනාපාන හිතවිල්ලක තියෙන්නේ. කලබල වෙන්න එපා. ඒක දන්නවා. කලබල නොවිලා ඉන්න බව දැනගත්තොත් විතරයි මේක කාරණයක් වෙන්නේ. මේක ධර්මයේ කාරණයක් වෙන්නේ. මේක හතරෙන් එකක් වෙන්නේ. එතකොට දැනගන්න ඕනේ මං දැන මේ වැරද්ද මගේ වැරද්ද දැක්කට මට ඒකට අනුකම්පා කරන්න පුළුවන්. කලබල නෑ මම ඉන්නේ වැරද්දන කාරී. දැනගන්න ඕනේ වැරද්දන හිටියට මගේ නියමතනට යන්න මට කිසිම බාධාවක් නෑ. මගේ මූල කර්මස්ථාන යන නික්ලිෂිතන් යන කිසි බාධාවක් නෑ. බාධා තියෙනවනම් තියෙන මේ හිත පිට ගියා කියලා එන පශ්චාත්තාපේ විතර නිසා පශ්චාත්තාපේ පටන් ගන්න තැන තමයි කෙලෙස් පටන් ගන්න තැන. එතනකන් කෙලෙස් නෑ. පශ්චාත්තාපේ එන්නේ නැති බවට සාතිකුණා නම් ඔන්න බුදුහාමුදුරුවෝ එළියට එනවා. ධර්මය එළියට එනවා. සංඝයා එළියට එනවා. තමන්ගේ භවනා ඊපස්සේ බැලුවොත් එහෙම ආපහු ඉන්න තැනට යන්න කිසිම බාධාවක් නැහැ. ඒක නිකන් ඇදපු රබර් පෙට්ටියක් අතහැරියා වගේ. ආපහු එනවා. ආපු ගමම ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද දන්නේ දැන් සද්දක නෙවෙයි ආනපනින්නේ කියලා. එතකොට තේනවා ආනපානෙ කිසිම නොසලකිල්ලකුත් වෙලා නැහැ. ඒකත් කැමැති gedෙට්ට එනකොට කකුල් දෙක හොදලා බාර ගන්නවා. ඒ නිසා මේ සද්දේ ඉන්නකොට සද්දේ ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. ඔය වැරද්දක් කියලා ගණන් ගන්න එපා. ආපහු ආනපන ආවට පස්සේ දැන් ඉන්නේ ආනපන කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. ඔන්න ওই ටික හැඟුම්බර වෙන්නේ නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව වාර්තා කරන්න පුළුවන් නම් අපි මනුස්සයා කියන කාගේ හිත දැනගත්තා වෙනවා. මගේ හිත නෙවෙයි, මානව හිත. සදාචාරවාදියා කොයි වෙලාවෙත් පශ්චාත්තාප වෙනවා. අනේ මගේ හිත පිට ගියානේ. මගේ හිත සද්දයකට කියන්නේ ඒ මනුස්සයාට මේ මම ඉන්නේ වැරදි තැනකේ වැරදි තැනක ඉන්න ඉන්නකොට නොසැලී ඉන්න අයිතියක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා කියන එක දන්න. ඉතින් එයා ඉසాత බැඳගෙන අඬන්න පටන් ගන්නවා. මේ මොන්න චක්‍ර දේවේන්ද්‍රයවත් වැඩක් නැහැ. දැන් ඒ වෙනකොට කෙලෙස් උපතිලා ඉවරයි. මෙතනදී නොසැලෙන්න පුළුවන් පමාදේ න කම්පතිචි සති බලං කියලා මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ දාගෙන පමාවේ ඉන්නේ. ආනපානේ සද්දේ. හැබැයි කම්ප වෙන්නේ මේක තමයි විපස්සනාවේ උත්තරම ලීවරේ මේකෙන් තමයි අල්ලලා වැඩ කරන්න තියෙන්නේ හිත පිට ගියේ මම කියලා නෙවෙයිනේ මම මේකේ ඉන්න බව දැනගන්න ඕනේ අන්නේ වැරද්දේ ඉඳද්දි මේ වැරද්ද දැනගෙන විතර දක්ෂකමක් වටිනකමක් පඬිතකමක් තව ඇත්තෙම නැහැ ඒකට පශ්චාත්තාප වුණා නම් ඔය ඔක්කොම ඉවරයි ඒ නිසා කොච්චර පුහුණු කරන්න ඕනද කියලා හිතන්න මේක හිත කය වචන හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ හිත හික්මීම නැත්නම් හිතේ සංස්කාර ඇති නොකර සිටීම නැත්නම් සංස්කාර වැඩිදුරට තනවා වඩා ගන්න නැතුව නතර කරන එක. ඉතින් මේක මේ කරන ඕනම කෙනෙක් සංසාරයට වෙනසක් ඇති කරනවා. පෞරුෂත්වයට වෙනසක් ඇති කරනවා. තමන්ගේ රුචි අරුචිකන් සේරම අයින් කරලා දාන්න පුළුවන්. වැරදි වුණා වැරදි බව දන්නේ. ඉතින් මොකද කරන්නේ? ඔව් වැරදි තමයි. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මට ආපහු යන්න පුළුවන් හරි දැන් මම යනවා. හරි මම යනවත් නෙමෙයි යැවෙනවා. ගියාට පස්සේ දැනගන්න ඕනේ දැන් මම සද්දක නෙමෙයි මං ඉන්නේ ආනපාන කියලා මෙන්න මේ ටික निराවුල්ව නිවැරදිව කියන්න පුළුවන් නම් ඔය සතිපාසල්ටෙන් ළමයි කියන්නේ වාඩි වුණා ස්වාමීන් වහන්සේ මට කුරුළු සද්දයක් කරනවා මං දන්නවා කුරුල්ලෙක්ගේ සද්ද නිසා අහන බව මං දන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කියලා තිබුණා ඒ අහන ගමන් යන්න බැරිද කියලා ආනපානට එතකොට මගේ හිත ආනපානට ආවා දැන් මං දන්නවා නාසිකාග්‍රේ උණුසුම සිසිල තේ නිසා මම දන්නවා නාසිකාකට ආවයි කියලා. ඊට පස්සේ හුස්ම රැලි 10ක් 15ක් මට බලන්න පුළුවන් උනායි කියලා හරියට නිකන් පෙති ගහලා කපලා කියනා වගේ වැරද්ද මෙහෙමයි ඒක බව දන්නේ මෙහෙමයි ආපහු ආවා ආවට පස්සේ දැනගත්තේ මෙහෙමයි. ඔය හතරම අවශ්‍යයි භික්ෂුකට ආපත්‍යක් සිද්ධ වෙච්චාම මොකක්ද ආපත්‍ය කලබල වෙන්න නෙමෙයි මේ විනය තියෙන්නේ. ආයකට කළ යුතු පිළියම් මේකයි කෙරුවා දැන් පිරිසිදුයි. මේ නෑ පව සමා කරන ක්‍රමේ. මේක විපස්සනා කරන කෙනාට දෙවන්නේක් නැතුව කරත හැකියි. ඕනම පාපයක් අපාතින් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව කාටවත් සාහිතික වෙන්න බෑ. ඒක නෙවෙයි ක්‍රමේ බුදුආමතු ඉන්නා තාක ඕන පාපයක් සමා කරන්න පුළුවන්. ඕන පාපයක් අහෝසි කරන්න පුළුවන්. ඒක තමයි අපි ප්‍රසිද්ධිය කතා කරලා දන්න කට්ටියගේ දැනුම අරගෙන ක්‍රමවේදය දැනගෙන ඕන දෙයක් වෙච්චාම කොරස් කටේවත් අත දා ගන්න බෑ කලබල වුණොත්. කලබල වෙන්න එපා. කල යුත්තේ මතක තියාගන්න. නැවත ගෙනල්ලා මූල කර්මස්ථානයේ තියන්න සක්මන් කරනවා සක්මනේ තියන්න පරියන්කේ ඉන්නවනම් ආසනේ තියන්න නැත්නම් ආනපානේ තියන්න බලන්න මොකක් තියෙන බාධාව කියලා ඇත්තටම ඒක නෙමෙයි බාධාව මේකයි කමඨාන් සුද්ධ කරනට කියන්න ඕන කියන එක කවුරක්වත් දන්නේ නැහැ අන්න එතනයි බාධාව තියෙන්නේ කට්ටිය හිතනවා මේ පිට යන්නේ නැතුව භාවනා කරන්න තියෙනවා හොඳයි කියලා කිසි වර්ධනයක් වෙන්නේ නැහැ එහෙම තමයි එහෙම දෙයක් ලෝකේ ඇත්තෙත් නැහැ පිට යනවා කියarpසව ගන්න පුළුවන් ගණ්ඩ අරගෙන ප්‍රත්‍යක්ෂණය ඒක ලියන භාවනාවේ මේක අරමුණට ගියා අරමුණ මම දැනගත්තා මම දැක්කා එදා හිත කලබල වෙලා නැහැ ඒ නිසා මට අප වෙන පාර දැක්කා මම ආවා බල්ලන්න පාර වැරදිච්චාම බල්ලෝ කොහොම අපව වෙන්නේ කියලා දන්නවද බල්ලෝ යනකොට ගහින් ගාට චූ කර කර යනවා අන්තිමට චූ කරපතන අවුනා නම් ගෙතෙilla කෙලිම ගෙදර ඔය බල්ල චූ කරන ඕගොල්ලෝ හිතනවා දීවැඩියාව කියලා ඩයබටිස් කියලා. නැහැ පිස්සු. චුට්ටයි චූ කරන්නේ. තනින් තනින් දාගෙන දාගෙන යනවා. ඒ නිසා ඉස්සර මිනිස්සු ගොවියෝ බල්ලෝ ඇති කෙරුවේ ගොවියා වීටික විකුණන එනකොට මිනිස්සු වට කරලා ගහන. ගහලා සල්ලි ගන්න. බල්ල ළඟ හිටියොත් පණිනවා. ගොවියා අන්දමන්ද වුණත් ඌ ගෙදෙට පාර කියනවා. එනිසා ගොවියගේ මිතුරෙක් විදිහට කිරිකාරයාගේ ගොවියගේ මිතුරෙක් විදිහට මොකද බල්ලට ගොවියට වගේ මේ ඔළුව අංජබජල් වෙන්නේ නැහනේ. ඌ කොහෙන් දැනගත්ත ඇරියත් ඌ ගෙදර එන පාර දන්නේ. ඌ ඌ පිටිපස්ස ගියාම ඉවරයි. ඊට ඊට හපන් සතියේ. සතිය දන්නවනම් එයා යන හැමතැනම මෙනෙහි කර කර යනවා. මෙනෙහි කරන එකයි බල්ලචූ කරන එකයි දෙකම එකයි. ඉතින් යනකොට චූ නොකර ගියාට ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි නොකර ගියාට ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන්නේ ළඟ ළඟ මෙනෙහි කරන්නේ දන්නේම නැති පාරක. දන්න පාරක නම් උචු කරන්න ඕනේ නැහැ උට. ඉතින් කොළඹ රටේ බල්ලෝ හදපුවාම උන්ට යانے යන තැන චූ කරන්න ඕනේ තමයි මහත්තයා කැමති නැහැ. මහත්තයා ඇදගෙන යනවා. ඉතින් හරි කරද මම ඉතින් බලහන් ඉන්නවා අනේ බල්ලට බලුකමවත් කරගන්න හම්බෙන්නේ ඒ බල්ලගේ ගතිය තියන්නේ බුද්ධ නේච කියලා. dog has the Buddha nature කියලා කියන බල්ලගේ බලුකම බුදුකම. ස්වභාවේ. ඒ නිසා අපේ සතියරත් ඕනේ නන්නත්තරකට යන්න ගෑ. නන්නත්තර වෙච්ච හිත නැවත gedෙට්ට එන පාර කියන්න පුළුවන් නම් ඒ කෙනාට කවදාව චෝදනාවක් කියන එකක් නැහැ. ඒ කෙනාට කවදාකවත් ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. මොකද ওই දෙකෙන්ම තොරව මේ වැඩේ කරත හැකි. ඕනේ නන්නත්තර වෙච්ච තැනක ඉඳලා මම දැන් මෙතන කියන තැනට එන්න අකාලිකයි. චිත්තක්ෂණයයි. ඉලෙක්ට්‍රික්. ඒක දන්න තාක්කල් අපි නිවනෙන් ඈත නැහැ. මේකට වෙන සමීකරණ නැති මේකට පාලි කටපාඩම් කරන්න ඕනේ මේකට පැවිදි වෙන්න ඕනේ මේකට අරක ඉගෙන ගන්න ඕනේ මේක ඉගෙන කියලා කියනවනම් කවුරු හරි දීපු ලණුවක් කියලා මතක තියාගන්න. බුදුරජාණන්සේම අපිට ලණු දීලා නැහැ. බුදුරජාණන්සේ කිසිම සුදුසුකමක් இல்லන්නේ නැහැ. භාවනා කරන්න ඕන තැනක නන්නත්තර විච තැනක එක චිත්තක්ෂණේ අරමුණට එන්න පුළුවන් නම් කිසි බය වෙන්න දෙයක් නැති. ඒක නෙවෙයි නම් සමාදන් වෙලා තියෙන මේ අද 6 වෙනි 7 වෙනි දවස වෙනකොටත් ඉන් කරන්න දෙයක් නැහැ. ඒ වගේම සමාදන් වෙලා ඒක කරන ගමනුත් ඒක ලියන්න දන්නේ නැත්නම් ඉතින් තාමත් අපි ග්‍රීක භාෂාව ඉගෙන ගන්න හදන වගේ කියන දේ නෙමෙයි කියන්නේ කරන දේ නෙමෙයි කියන්නේ. නමුත් ඒක අමාරු දෙයක් බව 10 වෙනි දවසේ ගියත් පිළිගන්නවා. කවම කවදාකවත් අපි වෙච්ච දේ කියන්න දන්නේ අපි හැමදාම අතිශෝක්ති කියන්නේ අපේක්ෂා කරන දේවල් කියන්නේ එතන පොත්වල අහලා තියෙන දේවල් කියන්නේ. එහෙම නැත්නම් මට වැඩි උත්තරමක් ඇති එයා කියන දේ කියනවා. මේ Tamanට වෙන දේ තුළ තමයි උත්තරේ තියෙන්නේ නැත්නම්. ඇති හැටිය තියෙනවා. යථාභූත ඥාන දර්ශනති. ඒත් මේ වැරදිච්ච තැන ඉඳලා ආපහු එන එක විතරමයි ඥානෙ. වෙන මොකක්වත් නැහැ. වෙන කවුරු හරි හිතනවා නම් මේ වෙනමනේ අලුව කෑලි වගේ, චීස් කෑලි වගේ ඥාන තියෙනවා කියලා. එහෙනම් කඩින් ගන්න පුළුවන්. එහෙම කෑලි නැහැ. පටලැවෙන එක ස්වභාවයි. පටලැවිච්ච තැන ඉඳලා ආපහු එන එක දන්නවනම් හුඳ හුඳ මොන තාලෙන්වත් මාට්ටු වෙන්නේ නැහැ. අහු වෙන්නේ නැහැ. පැටලෙන්නේ නැහැ. ඒ නිසා මේ පිටගිය දෙයක් මම සඳහන් කරලා තියෙනවා. පිටගිය බවක් දන්නවලු ඇතුළේ තියෙන බවක් දන්නවලු මම දැන් සද්දක ඉඳලා ආපු පාර මං ඉල්ලා හිටිනවා. මේ සද්දේ ඉන්නකොට සද්ද ඉන්න බව දන්නේ කොහොමද? එතකොට හිත ඉබේම ආවද? ආවට පස්සේ මූල කර්මස්තන්ට ආවව දන්නේ කොහොමද? හිතේ තිබුණා චකිතයක්, බයක්. සැකයක් අනිශ්චිතතාවයක් අනේ චකිතර බයට අනිශ්චිතතාවය තමයි කෙලස් කියන්නේ. අනිත්‍යක නම් බුදුහාමරටත් වෙනවා. රහතන් වහන්සේටත් වෙනවා. මේකට පශ්චාත්තාපෙන එක පුතඥය කියනවා. දැන් මේක පරිේශෙන් ලක්කන එක නට සීක පුද්ගලයා කියනවා. මේක තමයි ධර්ම කියලා දන්නේ කරන රහතන් වහන්සේ කියලා කියනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පර්යංකය සහ සක්මන සිදු කිරීමේදී සිත තැන්පත් වීමට පෙර බහුලව එන සිතුවිලි තැන්පත් වූ පසු අඩුවීමක් සිදුවේ. එහෙත් සිත තැන්පත්ව පවතින අවස්ථාවන්හිදීද එකට ඔතා ඇති දෙමුහුන් වෛරයක් මෙන් මූලික අරමුණ හෝ සිතුවිලි එකට ඇදී යන අවස්ථාවක් නැත. එම දෙකම පිළිබඳ බොහෝ දුරට සතියක් ඇති බව හැඟේ. එහෙත් එහි අඩු වැඩි වීම මාරුවෙන් මාරුවට සිදුවෙන බවක්ද හැඟේ. මා කල යුත්තේ වීරයෙන් මූලික අරමුණු බහුල කිරීමද ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ අවබෝධය සඳහා ඉතිරි වී ඇති යම් මාර්ගයක් හෝ ඵලයක් වේද වහ වහ එයද අවබෝධ වේවා සාදු සාදු මේ වගේ ප්‍රශ්නයක් අහනට උත්තර දෙක තුනක් දෙන්න පුළුවන්. ඉතින් කොයි එක තෝරයිද දන්නේ සැකසහිත ගමනක් යන කෙනෙක් නම් ආදුනිකයෙක් නම් එයා කරන්නේ නැවත නැවත මූල කර්මත්තාන දාන එක. තමන්ට තේරෙනවා නම් නැ සතිය අරසා තියෙන කියලා මූල කර්මත්තානේ හිටියත් එකයි වෙන එකේ හිටියත් එකයි දෙකම තිබ්බත් එකයි. ওই දෙකේ එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ දන්නා තාක්කයි. ආපහු මූල කර්මස්තර එන්න හදන්නේ මේ තාම හිතට ආත්ම ශක්තිය නැති නිසා. ඒ නිසා කෙලස් වෙන්නේ අරමුණ අපි මූල කර්මන්තයෙන් සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ. සද්දයක් සද්දේ අපිට කෙලේශයක් වෙන්නේ සද්දේට තරහක් ආවොත් තමයි. දැන් මූල කර්මන්තයෙන් හොඳයි සද්දේ හොඳ නැහැ. සද්දේ නොවේවා මූල කර්මන්තයෙන් වේවා කියනකොටම කෙලස් වෙලා. මූල කර්මන්ත තානියත් රූප ධාතුවක් සද්දේ රූප ධාතුවක් මේ දෙකම ඇවිල්ලා තියෙනවා මට කරන්න දෙයක් නෑ මම දෙක දිහාම නොසලෙන මනසකින් බලන ඉන්නවනම් දෙකේ එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා සැකනම් මූල කර්මත්තානේ බලන්න. සැක නැතු ආත්ම විශ්වාසය තියෙනවා නම් එන ඕන දෙයක් ඇවිල්ලා දේශ <clears throat> ඒ දේශ සමස්තය වශයෙන් බලන ඉන්න මේ සංසාර කියන්නේ අච්චාරුවා. සංසාරය කියලා කියන්නේ මා සංකර දෙයක් නැත්නම් සන්තතියක්. ওই සන්තතිය දිහා බලලා gadu ගෙනෙන්න එපා. එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන් කරන්න එපා. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන්න එපා. ඔක දිහා බලාන ඉන්න කොහොමද බලන්නේ? නොදැක්කාසේ. දැක්කට නොදැක්කාසේ ඉන්නවා. ඒගොල්ලෝ විවිධ උලිහිලි කෑම් කරනවා. විවිධ නානා ඍතු වේසමවා මග අවරනවා. තමයි කියන එක නොදැක්ක වගේ පොට්ටෙක් වගේ ඔහි අනේකයි තියෙන්නේ. ඒකට මේ එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. ඒක නිසා මූල කර්මත්තාන නැවත යායුතු කියලා කියන්නේ ආදුනිකයෙක්ගේ වැඩක්. විශ්වාසය ආත්ම විශ්වාසය නැති කෙනෙක්ගේ වැඩක්. ඒක කරන්න එම. කරලා කළා තමයි තේරෙන්නොත් නෑ මට සතියේ තියෙනවා මේක වැරදි අරමුණ දන්නවා මේක මූල කර්මත්තාන දන්නවා දෙකේ එකකට දිහාවත් කිසිම වර්ග ભેදයක් කරන්නේ නැතුව නිකන් choiceless awareness කියලා කියන්නේ evenly suspended attention තාගෙන ඉන්නවනම් ඒකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසීම එන්නේ මේ වර්ග ભેද හරහා තමයි. මේක හොඳයි මේක නරකයි. මේක වේවා මේක නොවේවා. මේක හරි මේක වැරදි කියපු ගමන්. දිගටම ඉස්සරහට පිය විපයෝග දික්ක එනවා, අපිය සම්පයෝග දුක එනවා. දිගටම ගංගානම් ගඟේ වැලි වැලි වැලි තලාවක තියෙන වැලියට දෙකක් වගේ. දෙකම වැලි. තමානම යන්න පුළුවන් නම් දැනගන්න ඕන ආත්ම විශ්වාසය ඇවිල්ලා. දැන් මට ඔය එකකින්වත් තේරිමක් බේරුමක් ඕන යන එකයි තියෙන්නේ. ඉතින් මේක මම දන්නවා පැහැදිලිවම මේ කියන වචනේ තේරුම් ගන්න අමාරු ඇති. මොකද මේ මට්ටම් තුනක ඉන්නකොට තුන් දෙනෙක් මේ කියන්නේ. තුනක් මේ කියන්නේ ඒ නිසා අවස්ථාවේ හැටියට අනුග්‍රහකරනද කර කර බලන්න. ඒකට ආර්ය පරිශ්‍රණයෙන් තොර ලියවිච්ච පොතක් මම දැකලා නැහැ. කර බැලීමෙන් හැර අත්දැකීම ගන්න විදියකුත් නැහැ. නිසා ඒක කර බැලීම පවා හරි වටිනවා. මොකද එතකොට තමයි Tamanට ආත්ම විශ්වාසය එන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව අවුරුදු දෙකකට ආසන්න කාලයක සිට ඔබ වහන්සේගේ මූලික කමඨහන් උපදෙස් යටතේ පුහුණු කළෙමි. මම දැන් මෙතන යනුවෙන් සතිමත්ව කෙටි වේලාවකින් ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. ඇතුල්වන හුස්ම කෙටි බවත්, වේගවත් බවත්, පිටවන හුස්ම දිගු බවත්, නැවතුම් දෙක තුනක් ඇතුව පහසුවෙන් නික්ම යන බවත් දැනුනි. මෙසේ ටික වේලාවක් හුස්ම දෙස බලා සිටි අතර ප්‍රශ්වාසය පිටවනවා සමගම දකුණු පාදයේ ඇඟිලි තුඩු වල කම්පන චංචල බවක් දැනින. නැවත මූල කර්මස්ථානයට පැමිණියෙමි. ආශ්වාසය කෙටි බවත් පපුවේ පහළ කොටසේ තිරස් අතට වදිනවා දැනිනි. ප්‍රශ්වාසය දිගු අතර පිට වී ගියද බඩේ යටි කොටස හැකිලී යන බව දැනේ. නැවත මූල කර්මස්ථානයට පැමිණි අතර ආශ්වාස වාතය බඩේ තෙරපීමක් ඇති කර පස්සටම තල්ලු කර වේදනාවක් දැනේ. මෙය සංවේදනාවකි. හුස්ම තුනක් පමණ මෙසේ බඩ තුල උබාගෙන සිට නැවත ටිකකින් යථා තත්වයටපත් වේ. මෙම වේදනාව ඇති වූයේ වායෝ ධාතුවේ තෙරපීම නිසා බවත් මගේ බඩ අභ්‍යන්තරයේ පවත්නා පටවි ධාතුව ස්පර්ශ කරමින් වේදනාව ඇති වූ සැටි මෙනෙහි කෙලිමි. මගේ කිසිම පාලනයක් නැතුව මේ සිදු වූ සැටි බලා සිටිමි. වෙනස් වීම දෙස බලා සිටිමි. ඇතිවීම සහ නැතිවීම. මෙම తත්වයේ සංසිඳුණු පසු නැවත මූල කර්මස්ථානයට පැමිණියෙමි. එවිටම ඇසුණු කුරුළු ශබ්දය දෙස හිත ඇදුනි. එහෙත් එම මෙනෙහි කිරීමට මාසිට නොදින. බුද්ධ පුත්‍රයාණෙනි මට උපදෙස් දෙන්න. ඔබ වහන්සේට සුවසේ නිවන් අවබෝධ වේවා. සාදු. අන්තිමට හිත ආපහු ආවට පස්සේ කුරුළු ශබ්ද ඇහෙනවා. හරියට ඒ වෙලාවේ කුරුළු කෑ ගන්න පටන් ගත්තා වගේ නෑ. කුරුළු දිගටම කතා කරනවා. හිත ගියොත් විතරයි ඇහෙන්නේ. ඇහුන් නැත්තම් වේදනාවත් එක්ක දඟනවා, හිතවිලිත් එක්ක දඟනවා, ආනාපානෙත් එක්ක. එතකොට හිත කුරුළු ශබ්ද ඇහෙන්නේ. ඒක නිසා අරමුණු රාශි තිබුණට කොයි අරමුණද ඒ වෙලාවට ගන්නෙ කියන එක මානසිකාරය කොයි එකට යොදන්නේ කියන එක කාගේ න්‍යාය පත්‍රයට වෙනවද කියලා කාටවත් නැහැ පාලනය. මේ ශබ්ද වේදනා හිතවිලි ඔක්කොම තියෙනකොට මම බලන්නෙක් වේද අහන්නෙක් වේද ගඳ බලන්නෙක් වේද රස බලන්නෙක් වේද විඳින්නෙක් වේද කියන එක සම්පූර්ණ අලුත් මාතෘකාවක්. අලුත්ම කොයි වෙලාවෙ කොයි වේදේද කියන්න බෑ. ඉතින් බලනිනකොට පේනවා අපි මේ මේ රුකඩ නටනවා වගේ කොයි නූල අදීද දන්නේ අදපු විදියට අතපය හොල්ලන. අපිට පේන්නේ බලන්න රුකඩේ නටනවා වගේ. නෑ රුකඩේ කතා කරනවා වගේ ඇහෙන්නේ. කතා කරන්නේ රට්ටාල උඩ ඉන්න මිනිහා. නූල යදෙන්නේ. හැබැයි ඒකෙදි වෙස්සන්තර ජාතක යනවා. එක එක නාටකම් යනවා. අපිට රූකඩ නටනවා හරි ලස්සනයි බලන්න. නටන්නේ රූකඩයක් බව දන්නේ. ඒ නිසා බලහන් ඉන්න බලහනකොට තේරෙයි අපිට මේ gedara තියෙනවා කියන්නකෝ ලස්සනම දර්ශන තියෙන ඔක්කොම තියෙනවා ටෙලිවිෂන් ඔක්කොමත් තියෙනවා. හැම ලෝකෙ තියෙන ඔක්කොම සංගීතත් තියෙනවා. ඒ වගේම සුවඳ જાතිත් තියෙනවා. කැම જાතිත් තියෙනවා. ඇඳ පුතු කොට මෙට්ට ඔක්කොමත් තියෙනවා. ඔක්කොම જાති තියෙනවා. එක වෙලාවකට මම පාවිච්චි කරන්නේ කොයි එකද කියනකොට අනිත්‍යවට මොකද වෙන්නේ කියලා හිතන්නේ. ඔක්කොම નાශයට. අපි දන්නෙත් නෑ. අපි හිතන්නේ මේ ඔක්කොම රැස් වෙච්ච ගානට පොහසත් කියලා. නමුත් එකවරකට එකයි පාවිච්චි කරන්නේ. ඒකට අනිත්‍යවා නඩත්තු වෙනවා. එහෙම නැත්නම් channel ටෙලිවිෂන් එකේ channel 12ක් තියෙනවා කියලා දැන් මම හිතන්නේ සෑහෙන ගාණක් තියෙනවා ටෙලිවිෂන් එක මම දන්නේ නැහැ කීයද කියලා. ඒ ටෙලිවිෂන් එකක් තිබ්බට channel 12ක් බලන්න බෑනේ. එක සැරයකට එක channel එකක් දැම්ම කියන්නේ අනිත් channel ඔක්කොම නැද්දකින් නොපතන් නොදොමකින් කියන එක තමයි. ඉතින් කොයි channel එක ඔයලායි දායිද කියන එක අධ්‍යක්ෂකට අයිතිකමක් නැහැ ටෙලිවිෂන් එක හදපෙකට අයිතියක් නැහැ. වැඩසටහන ක්‍රියාත්මක කරන එකත් නැහැ අයිතියක් නැහැ මේ මමයාගේ ඊට පස්සේ කියනවා මේ channel එක හොඳයි මේ channel එක නරකයි මේක සભ્યයි අරක අසભ્યයි කියලා කුණු හරපත් කතා කරනවා අපි අපිමයි තෝරන්නේ කොයි එකද වෙන්න ඕන කියලා. ඉතින් අපි මේ යන්ත්‍රේ කිසිම වෙලාවක 100ක් පාවිච්චි කරන්නේ නැහැ. 6න් එකයි පාවිච්චි වෙන්නේ. ඉතින් කිසිම අරමුණක් නැතුව ඉන්නකොට මුළු යන්ත්‍රේම වැඩ. ඒ පුදුම අවදියකින් ඉන්නේ. අපිට තියෙන මොනවත් නැති වෙනකොට කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ කියලා නෑ. ඒ වෙලාවට විතරයි වැඩ කරන්නේ බලන්න එතකොට තියෙන අවදිය. බලන්න එතකොට තියෙන මේ සතිය, එලඹ සිටි ගතිය. එතකොට ඕනම දෙයක් කර වෙන්න පුළුවන්. හැබැයි මොනම දෙයක්වත් කරන්නේ නැහැ. ඇස් තිබුණාට මොකද අන්ධෙක් වගේ ඉන්නවා. කන් ඇහුණාට බීරෙක් වගේ ඉන්නවා. ගන්ධ රස පහස තිබුණාට මූඩෙක් වගේ ඉන්නවා. කල්පනා වෙනවනම් මෝඩෙක් වගේ ඉන්නවා. නලියන් හදනවනම් මලමිණියක් වගේ ඉන්නවා. ආහන්නේ අවදී තියෙනවා. මේ channel ඔක්කොගෙම channel ඔක්කොමක්ම එන්න පුළුවන්කම. එකක් අරපු ගමන් අනිත් ඒවාට එන්නම බෑ. ඒ නිසා බලන්න කුරුළු සද්දේ ආවේ මම මේ භාවනාවෙන් අරමුණට එනකොටම කුරුල්ල බලාගෙන ඉඳලා ඒ වෙලාවට වොයිස් කට් එකක් දැම්මද? එහෙම නැත්නම් දිගටම කුරුල්ල කෑ ගහගෙන හිටියා අහන්න කෙනෙක් හිටියේ නැහැ. එනිසා ඒ සෙන් බුද්ධ학ම කියනවා හත් දවසක්වත් ගිහිල්ලා ඉවර කරන්න බැරි මහා විශාල කැලයක් තියෙනවා නම් ඒ තන්නේ කර හඳුන් වලින් හැදිලා තියෙන්නේ. ඒ කැලේ මැද කිසිම කෙනෙක් යන්නෙත් නැහැ. මනුස්ස වාසයක් නෙවෙයි. කැලේ මැද ගහක් වැටුනොත් ඇහෙයිද නැද්ද කියලා. හද්දා හද්දා කැලයක් මැද විශාල හඳුක් ගහක් වැටෙනවා. ආහන්න කෙනෙක් නැහැ. එතන සද්දයක් තියෙනවද නැද්ද කියලා. ඒ වගේ තමයි භාවනා කරනකොට පේනවා අපි මේ කොහෙදෝ යන එකක් අල්ලගෙන අපිට අදාළ දුක් විඳ ගන්නවා අදාළ කර්ම ගෙවා ගන්නවා ඒ වෙනුවට වෙන ඕන එකක් කරත හැකියි අපිට හැබැයි අර කර්මයට ගෙවිලා ඒකත් එක්ක බැඳිලා කටයුතු කරන අපිට පේන්නේ වෙන විකල්ප තියෙනවා කියලා අපි හිතන්නේ මේක අනිවාර්යයෙන්ම ඇවිල්ලා මට කරදර කරනවා. ගැන නමුත් ඒක ඒක උනත් තෝරලා තියෙන්නේ මම්ම තමයි. ඒ නිසා බලන්න දී ඇති වෙලාවක පංචවෝකාර භවයක් ගත කරන එක නට ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුතර අහුවෙච්ච දෙයට අපි කොච්චර බැඳෙනවද කිව්වොත් තත්‍ර තත්‍රාවි නන්දිනී කියලා කියන්නේ ඒ ඒ දෙයට එතන එතන බැඳෙනවා. ඒකට අර වැහෙන ටික පේන්නේ නැහැ. සතියින් ඉන්න එක නට පස්සට ඇස් තියනවා වගේ. අපි නම් දැන් සද්දයක් අහනවා. එමට ඕන ආනපනට යන්න පුළුවන්. මම මේ සද්දයක් අහනවා මට ඕන ඉරියවට යන්න පුළුවන්. ඔන්නම එක ඕපන් එකක් අරගත්ත ගමන් පේනවා මේ සද්දේ මට ඇවිල්ලා බයිලා කරන්න හැදුවට මට ඕන රූප බලන්න පුළුවන් වෙලාවේ. මට ඕන සද්ද ගන්බල් රස බලන්න පුළුවන්. ඒ කරනකොට මොකද වෙන්නේ සද්දේද? ඒ නිසා ඕනේ නම් අහන්නත් පුළුවන්. නෑනේ නිකන් ඉන්න පුළුවන්. ඒක තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නවා. ඇහුවනේ එතනින් නතර කරනවා. ඕකට වෙනකොට රූප බලන්නත් පුළුවන්කම තිබුණයි කියන්නේ. ඉතින් මේක පරියන්කේදී විතරක් වෙන වැඩක් නෙවෙයි ඕනම දැනක වෙන්න පුළුවන්. නිසා භාවනා කරලා බලන්න මේ හැකියාව ඒක නැත්නම් ප්‍රභවය සියල්ල වෙන්න තියෙන හැකියාව තියදී අපි කර්මානුරූපව එකක් කළානේ ඒකේ කතන්දර ගොතන හැටි ඒක පිළිබඳව වාසිබත් වලට හැටි තව මිනිහෙකුට කියන්න කටවුල් කර කර නලියෙන හැටි ඒක අතිශෝක්ති කරන හැටි කවුරු නලවන්නද කවුද නෙලවෙන්නේ Taman රැවටෙන්න එපා ඉස්සෙල්ලාම අනුන්ට වටන්න ඉතින් නිසා කට වහගෙන හිටපන් කියන එක තමයි කියන්නේ ඉන්න නම් බෑ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යනුවෙන් සිහිය පිහිටවන අතර ඒ සමගම හුස්මද සංසිඳින සංසිඳීම අවසන් වෙලා. දකුණ වම වශයෙන් ඔසවනවා, තබනවා වශයෙන්ද ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද සිහිය පිහිටවන අතර එම අරමුණු තුනේදීම අග දකුණු හා වම් යටිපතුල් තුර සතිය පිහිටයි. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. පර්යංක භාවනාව. මම දැන් මෙතන වාඩි වී සිටිනවා. යනුවෙන් සිහිය පිහිටුවන අතර හුස්ම සංසිඳීම අවසන් වෙලා. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. හුස්ම සංසිඳීම සිදුව තිබුණාද හුස්ම තිබෙන බව හුස්ම සංසිඳීම සිදුව තිබුණද හුස්ම තිබෙන බව දැනේ. හුස්ම වඩ වඩාත් ක්‍රමයෙන් සියුම් වී යනු දැනේ. මුරුදු බව හා තද බව දැනේ. උණුසුම හා සිසිල් බව දැනේ. ඉහළට හා පහළට නැමෙනු දැනේ. පහළ සිට ඉහළට එසවෙනු දැනේ. තද වෙමින් තෙරපෙමින් ඉහළට ඇදෙමින් පවතින බව දැනේ. එසේම සමහර අවස්ථා තුලදී ශරීරයේ සමහර කොටස් නොමැති බව දැනේ. සිතුවිලි අඩු වී ගිය බව දැනේ. එහෙත් සමහර විටක රාග ద్వේෂ මෝහ වශයෙන් සිතුවිලි ඇති වී නැති වී යන බව දැනේ. මේ සෑම අරමුණක් තුළම සතිය හා එකඟ බව අකණ්ඩ බව අකණ්ඩව ඇති බව වැටහි. එදිනෙදා ගත කරන ජීවිතය තුළදීද ඉහුම් පියුම් කටයුතු වැසිකිලි කැසිකිලි අවස්ථා තුල හා අනෙක් සෑම අවස්ථාවකදීම සතිය වැඩෙන අතර එකඟ බව තිබෙන බවද වැටහි. එසේම නිවසේදී කරන කටයුතු සතිමත්ව කිරීමේදී ඇතිවන එකඟ බව තුළද පර්යංක භාවනාව සඳහා වාඩි වීමට සිදුවන අවස්ථා එළඹෙන අතර එසේ සිදු කරමි. මේ මොහොත තුල සතිය හා එකඟ බව ඇතිවෙන අයුරු මෙසේ සඳහන් කළෙමි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් මග නොමග පහදා දෙත්වා ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සතිය නැති හැමතැනම ගැටුම සතිය තියෙන හැමතැනම එකඟ බව. ඒ නිසා බුදුන් සඳහන් කරනවා සංඥා විරත්තස්සන සම්තිගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්තිමෝහා. අපි මොකට නංවනන් දෙන්නේ නැතුව නිකන් හිටියොත් කිසිම ගැටුමක් කවදාකවත් නැහැ. සංඥාවෙන් තොර වෙච්ච ගමන් ක්‍රාන්ති නැහැ. අපි කතා කරන හැමතැනම වෙලා තියෙන එක එකට එක එක සංඥා දීලා තියෙනවා. සංඥාව දාපු ගමන් ගැටුම. ඒ සතියෙන් කරන්නේ සංඥා නැත්තෙන්ද ගෙනියනවා. පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. දැනගත්තොත් ප්‍රඥාවේ මේ එන සිද්ධිය අල්ලන කතා ගොතන් දෙපවට යන්න අරපං. ඕකට අල්ලපු ගමන් මෝහයක් අට ගන්න. ඊගාව චිත්තක්ෂණයට එන්නත් නැහැ. එනිසා මේ යන දෙයට යන්න අරින්න තරම් ප්‍රඥාව තියෙනවා නම් ඔය එකක් අල්ලන්න නඩන්න කිසිම ඕනකමක් නැහැ. ඒසොට මෝහයක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ දිට්ඨිංච සංඥංච යේ අග්ගහේසුන් තේ ගහට යන්තා විචරಂತಿ ලෝකේ මේ දෘෂ්ටි සහ සංඥා අල්ලගත් එක ගැටි ගැටි ලෝකේ පුරා ඇවිදින හැම තැනම ගැටු හරියට පොට්ට අලියෙක් කැලේ ඇවිදිනවා වගේ. යන යන තැන හැප්පෙන හැප්පෙන හැමතැනම සංඥාව. දෙයක නෙවෙයි. ඒ නිසා මේ මොනවත් නැති තැන සංඥා නැහැ. අරකට වැඩි මේක හොඳයි. අර කැලේට මේක කැලේ හොඳයි නෑ. එකඟතාවයේ තියෙන ඕක තමයි නිවන කියන්නේ. කිසිම නිවනක් නෑ දෙකට බෙදිච්ච මනසේ ස්ප්ලිට් මයින්ඩ් එකේ ඒක තමයි ඥානය කියලා අපි ලෝකේ ගන්න ඥානය. ඒකේ තියෙන හැම වෙලාවෙම දෙපිලක් හැදලා රණ්ඩුව. සංඥාවල අතර ගැටුම. භාවනා කරලා ආනාපානෙ නැති වෙන්නේ ආනාපාන සංඥාව නැති වෙන්නේ. ඊට පස්සේ නෑ මොන ප්‍රශ්නයක්වත් නෑ මේ ආස්වාදයට ප්‍රසවාද මිනී කරන්න හොද නැද්ද එකඟතාවයේ තියෙන. සතියේ තියෙන හැම තැනම එකඟයි. සතියේ නැති හැම තැනම ගැටුම්. ඒ නිසා තමන්ට ඕනේ නම් ගැටුමකින් තොරව ජීවත් වෙන සාමයේ පුළුවන් තරම් දවස් සතිය වැඩි කරන්න. Taman දැන හෝන දැන සතිය අඩු නම් මතක තියාගන්න යන යන තන පොට්ටාලියක් ඇලිය ඇවිද්දා වගේ හැම තැනම ගැටුම් අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පෘතුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූර්යයා සින්දුවේදී වෙන එකක් අපි කියන්නේ ගිය හැම තැනම උරුලාව ගිය පාරවල් අඩිය තිබ්බොත් ගඳයි මොකද හැම තැනම සංඥාවල් අරගෙන ඉතින් ගැටුම් කීපාරයන්ට කුරුල්ලෙක් ආහස පියාසරා වගේ ආකාශයේ බදන්නත්ටි කොහෙ ගියාද දන්නේ කිසිම ගැටුමක් නැහැ. ඉතින් එතෙන් තමයි භාවනාව ගෙනියන්නේ. නමුත් එතෙන් යනට අර පාළු ගතිය නිසා මේ මොනවා හරි ආයේ ලකුණු තියාගන්නවා. ඒ නිසා මේ එකඟතාවය කියන වචනේ මේ ලිපියේ තියෙන හරිය වටිනවා. සතියේ එන්නේ එන්නේ එකඟතාවයට. කොයි දේයවත් බාර ගන්නව චෝදනා නැහැ යෝජනා නැහැ. සතිය නැහනේ අරක පොඩ්ඩක් ලුණු ටිකක් දැම්මත් හොඳයි මේක ටිකක් ලොකු කෙරුවොත් හොඳයි මේක පුංචි කෙරුවොත් හොඳයි කියලා ඉතින් ගැටි ගැටි ගැටි ගැටි යනවා යේ දිට්ඨිච්ච යේ සංඥාච දිට්ඨින්ච යේ අග්ගහේසුන් දේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ සංඥාවත් දෘෂ්ටියක් දෙක ගත්තනම් ਉਹ ගැටි ගැටි ගිනි පුපුරු විසිකර කර ලෝකේ ඇවිද ඇවිද ඉන්නවා ඒක නිසා මේ එකඟතාවය දැනට බාර ගන්න නිවන වශයෙන් ඒක වැඩිවීම සඳහා කල යුත්තේ කරන එකයි තියෙන්නේ ඊළඟට තියෙන වාර්තා දේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කරගෙන යන භාවනාවේ විශාල දියුණුවක් පෙනේ. සෑම ක්‍රියාවකම සිහිය සෑම ක්‍රියාවකටම සිහිය මුල්වන බවක් පෙනේ. වැසිකිලි කැසිකිලි දන් වළඳන ගිලම්පස වළඳන නිදන අවදිවන මේ අවස්ථාව කිහිපයකි. දවසකට පරයන්ක දෙකක් හෝ තුනක් ඇඟිල්ලකුද නොසෙල්වා සිහියෙන්ම ගත කර හැක. සක්මනේද සිහිය එසේමය. සිහියෙන් සතිමත් වෙමින් සමසිතින් භාවනාව කරගෙන යාමට පුළුවන්. හුදකලාවට ගොඩක් ප්‍රියය. මේ සද්ධර්ම මාවත හෙලිපෙහෙලි කර දුන් ඔබ වහන්සේට ඉක්මන් භවයකදී තෙසැත්තේ ඥාන පහළ වී ਸਰවඥතා ඥානයම පහළ වේවා සාදු සාදු මට ඉලක්කම නැතුව කියවනම් හොඳයි ඉලක්කම දාපු ගමන් කක්කා 72ක් තියෙනවා නම් 73 ඉල්ලනවා එනිසා මේ ඥාන කතා මොකුත් නැතෝ ඥාන කතා කියලා જાතියක් කියන දැනද කඩවලු විකුණන. ඉස්සර පොඩි කාලේ හරි ආසයි. දැන් කනකොට කටේ ඇලෙනවා අයවා. ඒ නිසා ওই ඥාන කතා වැටිච්ච ගම උපාසකම් වල උඩ යනවා. අනේ ස්වාංශට 72යි මට 73ක් තියෙනවා නම් කියලා ඔන්න පටන් ගන්නවා. ඉලක්කම් කියන්නේ පුදුමාකාර විසම જાතියක්. ඉලක්කම් නැත්නම් අපිට මේ ලෝකේ එච්චර ප්‍රශ්න නැහැ. නිසා ධර්මඥතා ඥාණය ලැබුණත් මට කමන්නේ මම කිසි තරහක් නැහැ. අර 72 ලැබුණොත් නම් කචා. අපි ආයි ගහකට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සතිය දිගටම වැඩුවෙමි. තද වේදනාවකට සිත ගිය විට ඒ සමගම දැඩි වෙහෙසකාරී බවක් ඒ වේදනාව සමගම ඇතිවේ. ඉන්පසු වෙහෙසකර ගතිය නැති වී වේදනාව පමණක් ඉතිරි වේ. ශබ්ද වේදනා සිතුවිලි වලට සිත යොමු වූ විගස මම සිහියෙන්ම නැවත සිත මූල කර්මස්ථානයට එන අයුරු නිරීක්ෂණය කළෙමි. ශබ්ද වේදනා සිතුවිලි වලට සිත යාම નિરાස යාසයෙන්ම ඉක්මනින් වේ. ආපසු මූල කර්මස්ථානයට නැවත ඒමේදී සිත මගින් පළමුව එයට යොමු කිරීමත් සිදු වී දෙවනුව මූල කර්මස්ථානයේ සිත පිහිටයි. එනෙන් එමෙන්ම ශබ්ද වේදනා සිතුවිලි වලට ගිය සිත නැවත ආපසු මූල කර්මස්ථානයට ඒමේදී ඒ දෙක අතර යම් හිස් බවක් පෙනේ. මෙලෙස ආපසු මූල කර්මස්ථානයට සිත එන අයුරු බැලීම නිසා පෙරට වඩා සතිය දියුණු වූ බවක්ද සිත ශබ්ද වේදනා සිතුවිලි වලට ගිය විට ඒවා දිගේ දිගටම නොයන බවක්ද තේරේ. මේ ක්‍රියාවලිය ක්‍රීඩාවක් මෙන් සිත දිරිමත් කරයි. ඔබ වහන්සේට මාගේ අත්දැකීම් මෙලෙස සටහන් කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම සියලු දුක් කෙලවර කිරීමට හැකි වේවා. සාදු සාදු සාදු. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වඩනා මූලික කර්මස්ථානය නම් ආනාපාන සතියයි. මුලදී ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමුකොට පසුව ආශ්වාස ඇතිවන විට එය ආශ්වාසය ලෙසත් ප්‍රශ්වාසය ඇතිවන විටය ප්‍රශ්වාසය ලෙසත් මෙනෙහි කරමි. හුස්ම තුනී වී ගොස් කය නොදැනෙන තත්වයටපත් වූ විට කයේ කම්පන චංචල සිදුවීමට පටන් ගනී. මෙම කම්පන චංචල ක්‍රමයෙන් අඩු වී ගොස් කලින් දිනකදී ඔබ වහන්සේට ඉදිරිපත් කළ පරිදි තද නින්දක් වැනි ස්වභාවයකට වැටේ. මෙම නින්දට පත්වන හැරවුම් ලක්ෂය තව දුරටත් අවදි වී නිරීක්ෂණය කිරීමට මාගත් උත්සාහය සෑම දිනකම සාර්ථක නොවුවත් කිහිප විටකදී එය අවදිව නිරීක්ෂණය කිරීමට මාහට හැකිවිය. නිදිබර ස්වභාවයට පත්වන මොහොතක් සමගම එය තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී ක්‍රමක්‍රමයෙන් එම తත්වය තීව්‍ර වී අවස්ථා කීපයකදී ක්‍රමයෙන් මාගේ ගෙල කඩා වැටෙන අයුරුත් ගෙල පහලටම කඩා වැටුණු අයුරුත් සතියෙන් යුතුව අත්දැකීමි. කිසිවක් නොකර එම ක්‍රියාව කයටම බාර දුන් පසු සුළු වේලාවකින් කිසිදු අනුදැනීමකින් තොරව ගෙල ක්‍රමයෙන් ඉහළට එසවෙන අයුරුත් අවසානයේ සිරුර විසින්ම ගෙල සහ කොන්ද කෙලින් කර භාවනාවට උචිත වනසේ සකස් කර ගන්නා අයුරුත් සතියෙන් යුතුව නිරීක්ෂණය කළෙමි. කයෙහි ඇතිවන කම්පන චංචල භාවනා කරන විටදී පමණක් නොව ධර්මදේශනාවලට සවන් දීමේදී සිත කයට යොමු කොට හෝ කයේ ඉරියව්වකට යොමු කොට සිටින අනිත් අවස්ථාවලදී පවා දැන් වැඩිපුර අත්දැකීමේ මාහට කල නොහැක්කක් ම නොමැති නිසා එම කම්පන චංචලද සතියෙන් යුතුව නිරීක්ෂණය කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය ලැබේවා. සාදු සාදු. නින්ද දිගේ බලانے යනකොට <clears throat> පේන්නේ වෙනසක් වෙනවයි කියලා. නමුත් අර නින්දට අවදි වීම කියලා මේක නිකන් අමතර වචන දෙකක් පාවිච්චි කරනවා. ඒකේ කලාවක් තියෙනවා. නීතිමත් වේගන එනකොට යා යටින් මොකද්ද ගිනි දැල්ලක් පත්තු කරනවා දැන් වැඩේ හරි හොඳට බලා හිටපන්. ඒ ඔය එක එක පැත්තක හිත නින්දට යනවා අනිත් පැත්තේ අවදි වෙනවා. අන්න ඔය දෙක අතර තියෙන මේ සටනේදී අපේ හිතේ කවදාකවත් විවුර්ත වෙච්ච නැති පැත්තක් විවුර්ත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිදිමත එනකොටම ඒක තරහ වෙන්නත් එපා. ඒ නිදිමත බලන එක තමයි. ඒකට ඒක අර එකඟතාවයේ ඇති වූළු ගැඹුරන්තේ ඇතුලාන්තයකට යන්න හදන්නේ. ඔන්න ඕකට ලෑස්තිලාම යන්න ඕනේ. කියන්නේ මේ මෙතන මේ කියන නිදිමත හිත හැංගෙනකොට හොරා පොලිෂ් කරනවා වගේ වැඩක්. දැන් හැංගෙන්න ඇරලා අල්ලන එකයි තියෙන්නේ. මන්දන අපි ඒ පොඩි කාලේ කරපු සෙල්ලමක නම තමයි හොරා පොලිෂ් කරනවා කියලා හැංගිලා හොයන්න හදනවා. අන්න ඒ වගේ හිතට දෙන්න හැංගෙන්න. හැංගෙන්න බැරි මෙයාට දැන් ට්‍රැකියුලාට ආලෝකේ වැටුණා වගේ. දැන් ඉන්න බෑ එකම තියෙන්නේ මෙයාට. කෙලස් නැහැ. කෙලස් තියෙනකන් හිත විභූෂණ පාන නැති උනට හැංගෙන්න පටන් ගන්න ඊට පස්සේ හැංගෙන தත්ත්වය ඇති කරන කෙලස් නැති தත්ත්වයක් ඇති කරලා අර පිටු බල්ලට වතුර ගහනකොට වගේ ඔය කොහෙද ඉව්වත් අහු වෙනවා මේ කොහොඳ හතර පැත්තෙන් ෂවර් හතරක් තියෙන වතුර බාත් รู ම් එකට පිටු බල්ලෙක් දැම්මොත් කරගන්න දෙයක් හැම පැත්තෙම වතුර උඩ තියෙන ජල බීතිකාව අන්න වගේ හිත හරි බීතිකාටපත් වෙනවා අන්න ඒකට අසත්‍ය දාන්න එතකොට හිත දන්න දහංගට තේරම දාන චපල ගති, වංචනික ගති, ෂට ගති, මායාවී ගති, මැජික් කාර්යයක් වගේ. බලාගෙන ඉන්න මෙයා දාන සෙල්ලම් ටිකයි. දෙන්නේක්ගේ වෙනසක් නැහැ. ඔක්කොම එකයි. අපි කියන ගෑනුන්ට 64 හතරක් තියෙනවා කියලා බලනකොට පිටිමින්ට අඩුවක් නැහැ. 64ක් තියෙනවා තවත් තියෙනවා බලනකොට. එනිසා මේ මායාව වල කිසිම අඩුවක් නැහැ. එන්නේ ඒක බලන්න පුළුවන් නම් ඒක බුදුරැස් වීදන වගේ තමයි, බුදුන් දැක්කා වගේ තමයි ධර්මතාවය කියන්නේ. ඒකයි හැංගෙනවමයි යා. හැංගෙන්න කටයුතු කරලා ටෝච් එක ගහගෙන ඉන්න මූණට නිකන් ඩ්‍රැකියුලාට කන්න වීදුරු කැල්ලක් ඇල්ලුවා වගේ. ඒකට තේරෙන පටන් ගන්නවා භාවනාවේදී හිතට ලැබුම් පොලක් නැහැ. හිත හිත කෙලෙස් වලට ලැබුම් පොලක් දෙන්නේ නැති කරලා දාන එකයි තියෙන්නේ. ඒක දක්ෂ පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕනේ. හරි බෙහෙසයි. හරි මේ මේ වක්කාර ජනකයි. හරිම ආසාත්මක ලක්ෂණ සහිතයි මේක. හැබැයි කෙලස් කැපෙන බව තේරෙනවා. ඒ නිසා මේක උත්තරයක් බලාපොරොත්තු වෙලි ප්‍රශ්න නෙවෙයි ප්‍රකාශයක්. නමුත් මේ ප්‍රයත්නයේදී තියෙන මේ මානසිකාර ක්‍රමය තමයි මානසිකාර ක්‍රමය. හිත හැංගෙන්න හදනකොට හොඳට ටෝච් එක ගහලා බලන්න නැත්නම් සති ධාරාව යොදලා බලන්න මෙයා මේ කරන්න හදන වැඩේ. එතකොට හිතන්න අපි මේ කෙලස් ලෝකේ ඉන්නකොට මොනතරම් හිත විභූෂණ පානවැද්ද කෙලස් නැති වෙනකොට මෙයා දාන දහංගර ටික බලනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ඒ අතින් නම් දෙන්නේක කිසිම වෙනසක් නැහැ. අපේ තියෙන ෂටගති, මායාවී ගති, චපල ගති අතින් බලනකොට වෙනසක් නැහැ. නිසා මේක මම කියාගන්න යන්න බෑ. මේක මනුස්ස හිත. නමුත් මට පුළුවන් මේක දැකගන්න. ඒකට පෞරුෂත්වය අවශ්‍යයි. ඒකට මානසික සෞඛ්‍ය අවශ්‍යයි. කායික සෞඛ්‍ය අවශ්‍යයි. ලෑස්තිලා නිකයි තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න අවසන්. හරියටම වෙලාවත් හරි. ස්වාමීන් වහන්සේ මේ මම අද උදේ සක්මන් භාවනා කළා අතරමාරට මේ පරියංග භාවනාවට ආවා මේ නිින්දයයි කියලා හොඳ සැරට කෝපියකුත් දීලා ඒකල මං ඇවිල්ලා එන්න එන්න කිවර තේරෙන්නේ මම සක්මන් භාවනාවකට උදේ හතරමාරට පරියංගයට ආවා මේ හොඳට කෝපියකුත් බීලා නිින්දයයි කියන බයට ස්වාමීන් වහන්සේ මේ මම ඇවිල්ලා වාඩි වෙලා කයට හිත යොදනකොට මට දැනුණා මං ඔෆිස් එකේ ඉන්නේ කියලා. මේ ඔක්කොමලා ඔළුව නමාගෙන වැඩ මම මගේ මේස ළඟට ගිහිල්ලා මේ මට දැනෙනවා ඒකේ අර මල්වාසිකේ තියෙන සයිප්‍රස් ස්මෙල් එකත් මේ මම ඒකත් එක්ක වටපිට බලනකොට කොමලා මේ ඔළුව නමාගෙන වැඩ මම හිතුවා සක්මන් කරන්න ඕනේ කියලා මම මේ ඔෆිස් එක ඇතුලේ සක්මන් කරා. ඒකල මට ඒ වෙලාවේ තේරුණා අනේ මේ හීනේකනේ මම ඉන්නේ මේ කියලා මේ මම මේ කයට හිතේ දෙව්වා. කයට හිතේ දෙනකොට මේ මට මේ නහය තමයි දැනුනේ. මට මේ ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස දැනෙලම නැහැ කවදාකවත්. ඒ වුණාට මට හොඳට දැනෙනවා මේ ලන්ස් වලින් ඉඳන් හොඳට හුස්ම එනවා. මේ නහය පුරාවටම රැල්ලක් නෙමෙයි ලොකු හුස්මක් යනවා නහය පිරීලා හොඳට. මේ ඒකේ සද්දිකුත් තියෙනවා විසිල් හොඳට සද්දයක් හොඳට දැනෙනවා ඒක මං හිතුවා අනේ මං තාම හීනෙකනේ ඉන්නේ කියලා මගේ මූලික මේක පිම්බීම ඇකිලිම මං ඒ එතින්න යනකොට ඒක බෙලුන් එකක් වගේ දෝවට මේ මට හරි සනීපයකට මට කරන්න දෙයක් නැහැ එයා පිම්බෙනවා හැකිලිනවා මං බලාගෙන ඉන්නවා පස්සේ මේ අනේ මං තාම ඇහැරිලා නැහැ නේ මම මේ හීනෙකට ඉන්නේ කියලා මම කය දිහා බැලුවා. මට කයක් දැනුනේ නෑ කිසි කිසිම කයක දෙයක් දැනෙන්නේ මේ ඇහැ අරින්නත් හිතුනේ නෑ. මේ පස්සේ මම මාරුවෙන් මට කරන්න වැඩකුත් නෑ මං නහය ළඟ බලාගෙන ඉන්නවා. එතකොට අර කොඳට හුස්ම ලොකුවට යනවා පල්ලෙහාට එනවා හුස්ම නහයෙන් පිරිලා. මේ මේ ඉතින් මේ ඊගාට පිම්බීම හැකිලිම දියට හිතනකොට අරක බෙලොන් එකක් වගේ මම පැත්තක ඉන්නවා මේ ඒ දෙක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ ඔහොම ඔහොම හයමාර වෙනකම්ම මේ බෙල් එක ගහනකොට මේ මට ඇහැරෙන්න ඕනකමක් තිබෙත් නෑ අනික් අය මොනා හරි කියයි කියලා මම නැගිට්ටා. ඒ වුණාට මට ඒ මේක එමම තියෙනවා හුස්ම දැනෙනවා. මම ඇවිදගෙන යනවා මට හොඳට හුස්ම දැනෙනවා ස්වාමීන් වහන්සේ. මේ කෑමෙදිත් හොඳට සිහිය හොඳටම තිබ්බා. දිගටම සිහිය තිබ්බා ස්වාමින් වහන්සේ උඩ පරියන්ක මේ සක්මනේදීත් හොඳටම සිහිය තියෙනවා මට දැනගන්න ඕන ස්වාමින් වහන්සේ මේක මේ හීනයක්ම දැත්තට නැත්තම් මේ මොකද්ද උනේ කියලා මේ ඇයි එහෙම මට කවදාකවත් මේ හුස්ම රැල්ල ඇල්ලපු එක නෙමෙයි හොඳටම මේ දැනෙන්න ගත්තේ ඒක හීනයක්මද ස්වාමීන් වහන්සේ නැත්තම් මොකද්ද? ඒක ඒක මොන විදිහකින් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ concept එකක්ද reality එකක්ද කියලා. අපි හිත රූපේ ඉඳලා රූප සංඥාවට යනකොට මේ මම හිතින්ම වාගත්ත දෙයක්ද මේ ඇත්ත දෙයද කියලා මොන විදිහකින්වත් අල්ලන්න. ඒ නිසා කියනවා ආස්වාද ප්‍රසවාස කරනවා නම් අඩු ගන්න ඉදිකේ වෙනස බලලා මේ වෙනස ප්‍රත්‍යක්ෂණය කරනවා එහෙම නැත්නම් verify කරනවා එහෙම නැත්නම් උරගා බලනවා කියන කටයුත්තෙන් තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ මම හීනෙකද ඉන්නේ නැද්ද කියලා. ඉතින් අපි හිතමු මේක හීනයක් නෙවෙයි ඇත්ත කියලා. බුදුරජාණන් කියන්නේ ඕකටත් හීනයක් කියලා තමයි. ඒවට කියන්නේ දවල් හීන කියලා. රෑ හීනයි දවල් හීනයි දෙකක් තියෙනවා. බුදුරජාණන්සේ අවදි වෙලා කතා කරන්නේ. ඒ නිසා අපි දැක්කයි කියලා කිව්වට දැකපු දෙයක් නිදලා දැකලා නෙවෙයි අපි මේ කතා කරන්නේ. තියෙන දේ අපිට පේන්නේත් නැහැ, පේන දේ පේන දේ තියෙන්නේත් නැහැ. ඉතින් මේ අපි කියන අවදිය කියන අවදිය ආවත් ඒකත් බුදුහාමුදුරු කියන්නේ මායාවක් මිරිගුවක් හීනයක් කියලා. ඉතින් ඒ මැදිවට මේ අපේ ලෝකේ තීනෙට අපි වැස්සට පස්සේ ඒකටත් අවදි වෙන්න පුළුවන්. අවදි වුණාට පස්සේ concept and reality කියන්නේ සතාර්ථය සහ සංකල්ප කියන දෙක අතර මොන විදියෙන්වත් චෙක් කරන්න බෑ. මොකේ කවුද කවුද ඔකට අත දෙලා සාක්ෂි දෙන්න පුළුවන් මිනිහෙක් ලෝකේ ඉන්නේ. මෙහෙම දේවල් හිතේ තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ නේ. අපි හිතන්නේ ලෝකෙ මේ අඟුරු කැලක් නා කළු පාට රතට අහු වෙන තියෙනවා. වතුර ටිකක් නම් මේම අහුවෙන්න දෙනවා. හීනේදී ඒ වගේ පේනවා. එතකොට අඟුරු වලට වැඩිය අඟුරු ඇත්තක් කරලා හීනේ පෙන්වනවා අපිට. වතුරට වැඩිය වතුර පෙන්වනවා. ඉතින් ඊට පස්සේ අපි කියන මේ අඟුරු දැකලා කතා කරන්නේ මේ වතුර දැකලා කියලා. අවදිුණාට පස්සේ නේ අනේ අම්මේ මොන තරම් ලණුවක්ද කාලා තියෙන්නේ කියලා. නිවන් දකින්නටත් ඕක තමයි වෙන්නේ. අපි මෙතෙක් කල මේ අල්ලගෙන නටපු දේවල් මේක හිතින්ම වාගත්ත අගයන් ආඩම්බරයන් ටිකක්ද? මේ කියන්නේ නැත්තම් මේක ඇත්තමද කියලා ඉතින් මෙතනදී ලක්ෂ වාරයක් මේකට වෙන්න දෙන්න. මේක ඇත්ත වෙන්න පුළුවන් හීනයක් වෙන්න පුළුවන්. මේ දෙක අතරට ගියාට පස්සේ මේ හිතට මොනම දෙයකින්වත් මේක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ ඒ එහෙව් තැනක ඉඳගෙන අපි මේ ස්ථාවරයක් ගන්න හදන්නේ. ස්ථාවරයක් ගත්ත ගමන් සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් නිත්තේ ගැටයන්ත විතරන්ති ලෝකේ. ඒක දිට්ඨියක් හරි සංඥාවක් ගත්ත ගමන් ගැටුමක් ඇති වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඔක්කොම හැඳි ගෑවිලා තියෙන ප්‍රත්‍යාර්ථය සහ සංකල්ප. මෙතන සත්‍යාර්ථය සහ සංකල්පය හැඳි ගෑවෙනකොට සීමාවක් නැතිකම තමයි පේන තියෙන දේ. මොකේකවා සීමාවක් නැහැ. ඔහේ මේ ඔක්කොම මත ගෑවිලා යන්න පටන් ගන්න. අපිට පේන්නේ ඔළුව ක්‍රේල් වෙලා නෙවෙයි කොණ්ඩේ ක්‍රේල් වෙන ඔළුව ක්‍රේල් වෙලා වගේ. ඔතෙන්ද යන්නේ නැතුව නිවන් දකින්න බෑ. එයිසාවකට වෙන්න දෙන දවස්වර වෙන්න දෙන. දහසර වෙනකොට තේනවා කාට හරි කතා කරන්න ඉස්සරලා හොඳට බලන්න මම මේ දන්න දෙයක්ද කතා කරන්නේ එහෙම නැත්නම් දන්නවයි කියලා හිතාන ඉන්න එකක්ද කියලා. ඒ නිසා හීනෙන් අපිට පෙන්වන දේ යථාර්ථයට වැඩිය සත්‍යයි. එහෙම තමයි අපේ හිතට පෙන්නේ වගේම අපි මනෝ විකාරයක් වැඩ කරන මේ මනසට පේන්නේ ඇත්තම කියලා තමයි. ඉතින් මනසයි හිතින් හදාගත්තදී ඉතින් කියනවා මහායාන බුද්ධාම කියනවා දවස පුරාවට ජීවිතේ අපි හැට රූප කනට සද්ද මේවා පෙන්වන්නනේ ළඟටන්නේ දවස පුරාම. නටනට ඉඳන් ඔක්කොම නතර වෙච්ච දවසේ මොකද වෙන්නේ කියලා. අනේ එතකොට හිතේ තියෙනවා එළියට දාන්න ගන්න. දැන් මේ අපි දන්නේ හිතේ තියෙනක එළියට දාන්නද ඇතුලේ තියෙනක එළියට එනවා. ඇතුලට යනවාද කියලා. ආයතනේ වැඩ. පිටින් එනව නතර වෙලා. එතකොට මොකද වෙන්නේ? ඇතුලේ තියෙන ලයිබ්‍රරි ෂොට්ස් එළියට දාන්න පටන් ගන්න. එව්වා ඇතුලේ පිට තියෙනවට වැඩිය ප්‍රകൃති කරලා අපේ හිත පෙන්නනවා. හිත ගිය තැන ආදර රජ මාලිකාව සෑදේ. කන්නාඩි දෙක දාපු දවස් තමයි යකෙක් බැඳයි කියලා තේරෙන්නේ. කණ්ණාඩි දෙක දාන්න ඉස්සෙල්ලා නම් අනුම කාට යන්න ඉස්සෙල්ලා නම් ලපනොම වංශාන්ද සේසෝ මී කුඳිනා කියලා බැඳලා ගිල්ල කණ්ණාඩි දෙක දාලා බලනට අම්මා යකා. ඉතින් ඔන්න දික්කසා. අනුමල කරන්නේම ඔයගේ වැඩ තමයි. බුදුරජාණන්සේත් කණ්ණාඩි දෙක දාලා පෙන්නනවා. මේක දාලා බලපන් ඔය අල්ලාගත්ත දේවල් ඔය ඇත්තටම ඔය වගේ හතරකොන් සහිත 3 3 dimension දෙයක්ද නැත්නම් මේ බලුවමනයක්ද? ගැරන්ඩිකුණක්ද? කායෙමත් ඇහුවට උත්තර හම් වෙයි කියලා හිතනවද? පිස්සු. ඔය නැවත නැවත කරන්න. සද්ධාවෙන් කරන්න. සීලේ තියාගෙන කරන්න. සතිය තියාගෙන කරන්න. කොතනද මේ යථාර්ථයේ සහ සංකල්ප දෙක අතර සීමාව කොහෙද තියෙන්නේ කියලා මේ සංඥාවේ සෙල්ලම. මොකද කියන්නේ අපව කරන්න හිතනවද නැත්නම් පාගෙට රිට්ටිට කරන තරක ගෙදර යන්න හිතනවද? නෑ ස්වාමීන් වහන්සේ ඒකේ මං අපූර්ව සුවයක් වින්දා ඒ ඊනයක් නම් ඊනේ පුරාවටම මේ මටත් හරි ජොලියක් තියෙනවා. ඒව ඇහෙනකොට මටත් හරි ජොලියක් තියෙනවා. මට කාගරි අංජබජල් එනවා පේනවා නම් කාට හරි පුදුම සතුටක් මට තියෙනවා. එන රිට්‍රීට් එක හරි අනුම සන්තෝෂ නොවුනට මට සන්තෝෂයක් තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මට පස්සේ මතක් වුණා මේ ඔෆිස් එකේදී මට ඇස්සල්ලා බලපුවාම ඉස්සරහට පේන බහිරවකන්ද බුදු පිළිමේ මම ඔක්කොමලා ඔෆිස් එකේ කට්ටිය වැඩ කරනකොට බුදු පිළිමේ දිහා බලාගෙන මේ බුදුගුණ භාවනා කරන ඕරේ ඉතින් මේකත් ඒකේ කොනක්ද දන්නෙත් නැහැ. මේ මේ ඔෆිස් එකට මේ යන්න උනේ මේ සක්මන් භාවනාව කරන්න කියලා. කොයි දේ හරි හිතට ඕනේ නම් ඕනම දෙයක් ඕනම තැනක හදලා පෙන්වන්න පුළුවන්. ඒ හදලා පෙන්වන එක යථාර්ථයට වැඩිය මම හදාගත්ත දරුවෙක් නිසා මට ප්‍රകൃතිය පේනවා. ඒ නිසා අපි යාට විරුද්ධව කතා කරන්න යන්නත් නරකයි. හැබැයි දැනගන්න ඕනේ ඉන්නේ නින්දක කියලා. ඉන්නේ මා ඉන්නේ හිතලුව කියලා මේකට කියන්නේ. හිතෙන් මවාගත්ත දෙයක ඉන්නේ. ඉතින් මේක තමම අභියෝග කරන්න ඕනේ මේ ඇත්ත සිද්ධියක්ද නැත්නම් හිතාගත් එකක්ද කියලා. බුදුරජාණන්සේ කියන්නේ මේ අපි කියන ඇත්ත ලෝකෙත් අපේ හිතාගත් එකක් තමයි උතන තියෙන්නේ. යථාර්ථය දැකපු දවසට අනේ නටපු නාටකමකුත් නැහැ, බරේ පළුවකුත් නැහැ. නටපු තොইলකුත් නැහැ කියලා තේරෙනයි. හොදෙනකොට ඒක තේරෙන්නේ මරණ මොහොතේදී විතරයි කියලා කියන. ඒකට ඉතින් too late. නමුත් ඊට ඉස්සෙල්ලා මෙහෙම පේනවනම් අමුතු විදියට ලෝකෙ දිහා බලන්න නැත්නම් විප්ලවකාරී විදියට ලෝකෙ දිහා බලන්න අපිට අභියෝගයක් වෙන නිසා ඒක දියුණු කරන්න සඳහා කියනවා මේක නැවත නැවත පේන්න අරින්න නැවත නැවත මේ தත්ත්වයේ ඊම සඳහා අනුපස්සනා කරන්න කියන එක තමයි ආරසාකාරී උත්තරය. ස්වාමීන් වහන්සේ අර හුස්ම රැල්ල මට මේ ආයේ ඒක දිහා බලන්න පටන් ගන්නද? මොකද? හුස්ම රැල්ල දැන් අර හීනින්ද කොහම හරි හොඳට දැනුණනේ ස්වාමීන් වහන්සේ මේ ඇයි ඒක ආය අත්දකින්න බලන්න දෙන්න සල්ලා මොකද්ද ඔය අහන විකාරේ ආවොත් නේ පේන්නේ අපිට බලන්න පුළුවන් එන්නේ නැතුව ආහහ නිකන් ආසත් මාලිගා ඉනිමක් බඳින්න හදනවා එන ඕනේ තුතුඩියක් බලන්න ඒක ප්‍රශ්නයක් නෑ එන්නේ ඉස්සලා මේ අරක බලන්නද මේක බලන්නද කියලා අහන තරම් මෝඩද මං අපිට කියන්න බෑනේ මේ හම්බෙන් ළමයි පිළිවිල ළමයිද ගැල්ලමයිද කියලා හම්බුනට පස්සේ බලන්න රෙද්ද උසලා බලලා තමයි කේන්දරේ ලියන්න ඕනේ. ඊට කලින් කේන්දර බලන්න බෑ. ළමයි හම්බෙන්නේ ඉස්සලා ඉතින් මොන જાතිකටවත් කේන්දර ලියන්න බෑනේ. අපේ වැඩේ වෙලා තියෙන දැන් මෙහෙම ගියොත් ඊගා බබා කේන්දරේ ලියලා තියනද කොල්ලෙක් වෙයිද කියලා මගෙන් අහන. මොලේ මම මොකද කරන්නේ මට තේරෙන්නේ නැහැ ඒවා. හැබැයි හම්බුනාට පස්සේ නම් බලතෑගේ රෙද්ද උසලා ඒ රෙද්ද උසට දැන් නෝ රෙදියානගෙන උපදින්නේ නැහැ. ඉස්ලාම ළමයි හම්බෙච්ච ගමන් අම්මට පෙන්නනවලු ඕම් බලාගනින් ලකුණ මම දැකලා නැහැ ඒක ඇල්ල අහලා තියෙනවා. හොඳයි අපි එන අපි යනවා සක්මන් භාවනාවට තියෙන අපිට විනාඩි 45ක විතර කාලයක් සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.